සම්මා සමාධි මාර්ගාංගය පිළිබඳව අපි කපුලිය දිනේ කතා කරනවා. මේ සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ ඒ විස්තරකට පිළිගෙන විස්තර කරන ලද්දේ ධ්‍යාන සතර දේවා. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ වශයෙන් වහන්සේ ඒ සම්මා සමාධිය විස්තර කරනවා. ඒ ධ්‍යාන පිළිබඳව කතා කරන විට ගත යුතු කරුණක් තිබෙනවා. ඒ ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියන්නේ. ලෞකික ධ්‍යාන තමයි ඔය ප්‍රථම ධ්‍යාන ආදීන්ගේ වශයෙන් දක්වන්නේ ලෞකික ධ්‍යාන. දැන් ඒ ආර්ය මාර්ගයේ පිළිබඳව දැක්වෙන සමාධිය සමා සමාධි ඒ ලෝකෝත්තර ධ්‍යානයි. ඒ ලෝකෝත්තර ධ්‍යානයයි ලෞකික ධ්‍යානයයි කියන මේ දෙක පටලවා ගත යුතුයි. ඒ මාර්ග ඵල ලැබෙන සිත් ධ්‍යානයෙන් තොරත් නැහැ. ධ්‍යාන කියන විට ධායති උපනිධායති ධ්‍යානයි. ධායති උපනිධායති. ධායති කියන්නේ බලයි කියන. උපනිධායති කියන්නේ ළඟී බලයි කියන. ධායති උපනිධායති ධානම. ඒ ධානය උපනිධානය ආරම්මන උපනිධානය ලක්ෂණ උපනිධානය කියලා දෙකකට බෙදා ගන්නවා. ආරම්මන උපනිධානය කියන්නේ අරමුණ වෙත එළඹ බැලීම. ලක්ෂණ උපනිධානය කියන්නේ ලක්ෂණයන් වෙත එළඹ බැලීම. ඒ ලක්ෂණය ඉති වෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒ ලක්ෂණ. ඒක ආරම්භන උපනිධානයේට ඇතුළත් වන්නේ ආරම්භන උපනිධානය කියන එකට ඇතුළත් වන්නේ ඔය සමත වශයෙන් උපදවා ගන්න ඒ ඒ භාවනා කරලා උපදවා ගන්න ධ්‍යාන අර්ථනාව. ඒවා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පතන ධ්‍යාන කුසල චිත්තය ආදි වශයෙන් එන ඒ ධ්‍යාන. දැන් ඒවා උපදවා ගන්නට ඒවාට අරමුණු. ඒවාට පිටන අරමුණු දැන් ඔය අනුත්ති කියන ඒවානේ ඒවත් ධ්‍යාන උපදවා ගන්නට ඒ සමහරක් තිබෙනවනේ. එම් ධාමස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති සාදානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන මේවායින් ධ්‍යාන උපදවන්නට බෑ. ධ්‍යාන කීවේ ඔය ලෞකික ධ්‍යාන. ඒ කායගත සතියෙන් පුළුවන් උපදවන්නට ප්‍රථම ධ්‍යාන. කායගත සති ආනාපාන සතියෙන් පුළුවන් ඒ ධ්‍යාන හතරම උපදවන්නට. ආනාපාන සති. ඉතින් අර මරණානුස්සතියෙන් බෑ. එන්න බැරි ඒවා වෙනවා අනුස්සතියක්. ඊළඟට කටින කියන ඒවා තිබෙනවා දස කටින ඒවායි ධ්‍යාන සියල්ලම උපදවත කටින දැන් කටින භාවනා වඩලා කෙනෙක් උපදවන ධ්‍යාන ඒ ලෞකික ධ්‍යාන ඒවා උපදවා ගැනීම එදත් පුළුවන් අදත් පුළුවන් කරන්න. ඒ අවශ්‍ය විවේකයේ තිබේ නම් කෙනෙකුට ඒ ධ්‍යාන උපදවනවා කියන එක බැරි දෙයක් නෙවෙයි. ඉතින් එහෙම ධ්‍යාන උපදවන්නට කෙනෙකුට පිළිෙන්නට ඕන. ඒ පිළිබඳ වූ උපනිශ්‍රේ උපනිශ්‍රේ කියන්නේ පෙර කර පිළිෙන ඒ විනත් ඊට සම්බන්ධ වෙනවා. පෙර සමහර තිබෙනවා පාරේ වඩිනකොට ආමුදුරු. කමත දැකලා ඒ කමතෙන් Tamanට පතරී කසිනේ ලැබී එයින් ධ්‍යාන උපදවා ගන්නවා. ඒ පෙර ඒවා පුරුදු කරපු ඉතින් එහෙම පුරුදු අපිට උනත් නැති කියන්නට බෑ. ඒ පෙර දාසිවලදී අපත් ඒ විදිහේ කරලා ඇති. ඉතින් එහෙනම් එහෙම එකක් පුළුවන්ද කියලා වෙනකින් තෝරන බලතේ. හැබැයි බොහොම පරිස්සමෙන් කළ යුත්තක්. පරිස්සම සමහරු තිබෙනවා ඒ අය ගුරුම රටේ බොහෝ දෙනෙක් තිබෙනවා කියනවා. ඒ අය හඳුන්වන්නේ කසින තිස්සෝ කියලා. ඒ කසින වඩලා මොලේ අවුල් කරගත්තේ අය. ඒගොල්ලන්ට පිස්සු. ඒ දැන් භාවනා කරන සමහරෙකුට ඉතිහතනයි කියලා කියන්නේ. ඒ භාවනාව නිසාම හැදෙන පිස්සුවක් නෙවෙයි. බොහෝ විට කෙනෙකුට ඒ පිස්සු හැදෙන්නේ අදන් විතර එතනත් භාවනා කළොත් පිස්සු නිසා වෙන්නපත්. එතකොට ඒ රෝගේ වැඩි වෙන්නට භාවනාව නිසා පිට වෙනවා නෙවෙයි. එහෙම කිව්වොත් කවුරු භාවනා කරන්න බය වෙන්නේ? ඉතින් කලාතුරකින් ඇතන් විකට කෙනෙකු ඒ පිටි හැදීමට හේතු බුත වෙන කරුණ තමා තුළ පිළියෙදී භාවනා කරලා ඒ විදිහේ තත්වයකට ගැටෙන්නට බැරි නැහැ. නම් ඒ නිසා හැමදෙනාටම පිටි හැදෙයි කියලා හිතෙන්නේ නැහැ. භාවනා කළොත්. දැන් පාරේ මේ වාහනවල වාගෙන යනකොට සමහරෙකුදී අපි ඔය හදිසි අනුකූලව වෙනවා. බොහෝ විට පාරේ ගමන් කරන මිනිසුනුයි ඇතැම් විටක මේ වාහනවලට අපි වෙලා මැරෙනවා. ඉතින් ඒ නිසා පාරේ කියොත් වාහනවලට අපි වෙලා මැරෙන්නේ ඒ නිසා අපි කොයි වෙලාවකවත් පාරකට බහින්නට හොඳ නැහැ කියලා පැත්තකට වෙලා ඉන්නේ නැහැ. මේ වගේ. එහෙම තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ කරුණ පිළිබඳව හොඳට දැනගෙන දැනගෙනයි ඒබඳු මඟකට බහින්නට පිළිගන්නේ. මේ දැනගන්න. ඒ නිසා තමයි ඒවා කර පිළිදෙන. ඒ ගුරුවරු නැත්නම් ඒ ඒවා කර පිළිදෙන අය ආචාර්යවරුන් හැටියට තෝරා ගන්න. මේ මාර්ගය පිළිබඳව විස්තර කියන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී කරන්නට උන්ගේ යාදුකේ. සමහර විටක එහෙම අහගෙනත් අහගෙන ඒ ඒ අනුශාසනාව පිළිපදින්නේ නැතිව ඒ උපදේශය අනුව පිළිපදින්නේ නැතිව Tamange හිතුවක් කරන්නට ගියොත් ඇතැම් විටක එබඳු කරදරවලට කෙනෙක් වැටෙන්නට බැරි නෑ. අන්න එහෙම තත්ත්වයන් බුදුරජාණන් වහන්සේ කොයි අවස්ථාවකදීවත් එබඳු භාවනාවක් කළ යුතු නැtei කියලා එහෙම දේශනා කරලා එහෙම දේශනා කරලා. මම කියන්නේ තාපනේ මේ භාවනා ක්‍රම දෙකම නෙමෙයි. සමථ විපස්සනා. ඉතින් සමථය වඩා ධ්‍යාන උපදවාගෙන අනතුරුව විදර්ශනා වඩලා මාර්ගඵලාභිගමනය කළ අය. ඒත් වැඩි සංඛ්‍යාවක් මේ ශාසනයෙහි මාර්ගඵලාභිගමනය කළ අය අර විශේෂයෙන් වඩන ලද සමත භාවනා ඇති අය නෙවෙයි. සමත භාවනා කරලා ධ්‍යාන උපදවාගෙන ඊට පස්සේ විදර්ශනාවට දැස ඒ මාර්ගඵල අධිගමනය කළා ඒ කියා නෙවෙයි පිළිතුරු පිළිෙන්නේ වැඩි පිළිස සම්බන්ධ. වැඩි පිළිස විපස්සනා කළා. විදර්ශනා කළා. ඒක තේරුම් ගන්න. ඉතින් මේ විදර්ශනාවේ කියන ඒ කිසිදු සමාධියක් නැතිව සිදුවන දෙයක් හැටියට, තත්ත්වයක් හැටියට සලකා ගත්තොත් ඒක වැරදි. ඒ විදර්ශනා කරන තැනත්තා හෝ සමත භාවනා කරන තැනත්තා හෝ කියන මේ දෙනාතම පළමුවෙන්ම කළ යුතුව පිළින දේ තමයි සමාධිය ඇති කරගන්න. සමාධිය ඇති කරගන්න. මොකද මේ සමාධිය තමයි උපදවා ගැනීම අසීරු කර්මයක්. මොකද සිතේ තිබෙන සැපල ගතියන. හිත බොහෝම සැපල ස්වභාවය. යමක යෙදී සිටියේදී වෙන දෙයකට සිට යන ගතිය සිතේ තිබෙන. එනිසා එක ධර්මයක සිත රඳවන්නට අමාරු. ඉබඳු ඒ ඒ අවස්ථාවේදී තමන් සලකනු ලබන අරමුණෙහි සිත නැවත නැවත පවත්වන්නට බැරි නම් ඒ දේ පිළිබඳ හරි දැනීමක් ඇති කරගන්නට බෑ. වෙනකක් තබා අසාගෙන ඉන්න දෙයක් නෑ. පන්ති එක ඉගෙන ගන්න ළමයි. ඒ ළමයා ගුරුවරයා කියා දෙන දේ අහගෙන ඉන්නේ. මේ ගුරුවරයා Tamanගේ වාග්මාලාව පවත්වනවා මේ කාරණයක් කියා දී වශයෙන්. අසාපිටන ශිෂ්‍යයාගේ සිත මේ කියාගෙන දෙයට නැමී පැවති ඉලෙක හෝ වෙන පැත්තකට ගියොත් ඒ වෙලාවේ ගුරුතුමා කියා දුන්නදී ඔහු දන්නේ නැහැ. මොකද සිත එතන රැඳුනේ නැහැ. සිත එය දැක්කේ නැහැ අරමුණක්. ඒ පිහි කෙරෙන අරමුණකයි සිත පැවතුනේ. ඉතින් එහෙමනම් මේ අහන දෙයක් පිළිබඳ ඊට වඩා විශේෂ දැනුමක් ලැබීම සඳහා කරන ක්‍රියාවක් මේ. එහිදී ඒ සමාධිය නැතිව ගියොත් ඒ පිළිබඳව පැවතිය යුතු සමාධිය. ඒ කියන්නේ හැම අරමුණ හැම පිටකම ඒ ඒ පිටින් ගනු ලබන අරමුණෙහි සිහි කරන ස්වභාවයක් නේ සමාධි ඒකග්ගතා කියන එක පිළිගන්න. ඉතින් ඒ අරමුණෙහි මේ පවත්වන්නට ඕන ඒකග්ගතාව වෙන අරමුණ ගන්නවා කියන්නේ ඒ වෙන අරමුණක් ගැන ඇතිවන්නා වූ සිතක සිතක් ඇතිවීමනේ. එතකොට ඒ සිතේ තිබෙන ඒකාග්‍රතාවය ආරම්භ කරනවා. මේ ඒකාග්‍රතාව නෙවෙයි. එතන. ඉතින් එතකොට මේ එතකොට කර්ම දෙකක් වෙනවා. ක්‍රියා දෙකක් වෙනවානේ. මෙතන එක ක්‍රියාවක් තව වෙන ක්‍රියාවක්. ඒ නිසා තමතේ වේවා විදර්ශනාව වේවා. මේ වඩන පුද්ගලයාට පළමුවෙන්ම ඇති කරගත යුතු විදෙන දේ තමයි සමාධිය. ඒ සමාධිය ඇති කර ගැනීමට තමයි සීයේ උපකාරය. නොඅඩුව වමනා කරන්නේ. සීයේ උපකාරය. සීය නැත්නම් ඒ සීය නැති වූ අවස්ථාවකදී අර විදිහට මේ අරමුණ අත්හැර වෙන පැත්තකට යන බව කියනවා. සීය ඒ සීය ගැනනේ කීවේ යථා භම්මේ නිබම් දෙවිය වච්ඡන් ධම්මං නරෝ ඉද බන්ධෙන් වේවං සතං චිත්තං සතිආරම්මනේ බල්ලං හරියට වස්තු දමනය කරන හීලා කරන මේ මිනිස්සේ ඒ වස්තාව මේ කමේක කමේකින් වස්තා බඳලා අනුක අල්ලා ගැට ගන්නවත් නෙමෙයි. සිහිය නැමැති කබයි. සිත නැමැති වස්තා කුළු වස්තාව භාවනා අරමුණ නැමැති කැඳේ බඳින්නේ කියලා. ඒ භාවනා අරමුණ නැමැති කැඳේ බඳින්නට කියන්නේ සීය නැමැති රැහෙන. ඒකෙන් තේරෙන්නේ මේ භාවනා අරමුණේ නැවත නැවත සිත පැවැත්වීමට සිහිය ඕනේ කියන එක. සිහිය නැතුව බෑ. ඒ නිසායි සිහියට ඒ තරම් උපස්කමක් තියෙන්නේ. දැන් අපි සති බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරන විට දේශනා ක්‍රමයේදී පළමුවෙන්ම කියන්නේ සත්තාරෝ ප්‍රතිපත්තාන සත්තාරෝ සම්පදාන සත්තාරෝ විපාද පංචේන්ද්‍රයන් පංච බලාන් සත්ත බුද්ධංග අරියෝ අත්‍යන්ත මග්ගු ඒ දේශනම් ඒ දේශනා විලාස වශයෙන් එහෙමයි වදාරන්නේ දේශනා ක්‍රමය අනුව ඒ වගේම මේ සියලුම ධර්මයන්ට සතියේ තිබෙන උපකාරකත්වයක් ඒ ඉන්න තේරුම් ගත යුතුවක් තිබෙනවා. සතිය තිබෙනවා. සිහියේ තිබෙනවා. දැන් සිහියෙන් තොරව අනිත් ධර්ම එකක්වත් උපදවා ගන්නට බෑ. සිහියෙන් තොර වූ කල්හි සිහිය දැන් වෙන වෙන දෙයක් පිළිබඳව සිහියක් නෙමෙයි දැන් Taman කරන දේත් තිබෙනවා. ඒ පිළිබඳව පවත්වන සිහිය. ඒ සිහිය නිසා සිහියක් සමග උපදනාව. අර අනිත් ධර්ම සම්මා ප්‍රධාන විපාද පංචේන්ද්‍රිය පංච බල බෝධ්‍යංග ආර්ය ශ්‍රාන්ත මාර්ග මේ ධර්ම සියල්ලම මේ සිහියේ උපකාරයෙන් තමයි වැඩෙන්නේ ඒ නිසායි සිහිය ගැන තමයි දැන් චත්තාරෝ සතිපට්ඨාන කියන තැන කායේ කායානුපස්සී විහෙරති ආදී වස්තේ ඒ සතිපට්ඨාන සතර නෙවෙයි ඉතින් සතිපට්ඨාන සතර වඩනකොට සති මේ සතිපට්ඨානේ ඊට ඒ ඒ ගනු ලබන අරමුණේ අර කාය වේදනා චිත්ත ධම්ම කියලා දැක්කේ ඒ ධර්මය අරමුණු කරමින් සිහිය පවත්වන විට සිහිය විතරද වැඩෙන්නේ නැහැ ඒ සිහියත් සමග